ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ රදාවඩුන්න ඉඹුල්ගස් ඕවිත චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන්ද්‍රයන් වහන්සේ මන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා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 ශ්‍රද්ධාවන්ත සත්පුරුෂ පින්තුනි තේ ධර්මදේශනාට මාතෘකා කරන්න දුන විශේෂ සූත්‍ර පාඨයක් අංගුත්තර නිකායේ ෂෂ්ඨ භාගයේ දසක නිපාතයේ සඳහන් වෙන බොහොම ලස්සන සූත්‍රයක් සංඝ බෙහෙද සූත්‍රය. මේ ලස්සන වෙන්නේ මේ සූත්‍රේ නෙවෙයි මේ සූත්‍රයේ තියෙන කරුණු කාරණා අපි හැමදෙනාම මේ කාරණා දැනගෙන ඉන්නවා නම් අපේ ජීවිතය අපේ ආත්ම භාවය සුරක්ෂිත කරගන්න පුළුවන්. එහෙම නැති වුණොත් අපි කවදා කොතනක කොයි විදියක වැරද්දක් සිදු කරාවිද කියලා හිතා ගන්න බෑ. ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ අපි පිහිට පිළිසරණ බලාපොරොත්තුෙන් ඒ බුද්ධ ශාසනය අනුගමනය කරගෙන යද්දී සමහර වෙලාවට වැරදි පාරවල් වල යන්න පුළුවන්. සමහර වෙලාවට මම් මුලාවන් වලට පත් වෙන්න පුළුවන්. එනිසා අපිට යම්කිසි දැක්මක්, දර්ශනයක්, අවබෝධයක් ඇති කරගන්න ඕන. එහෙම නැති වුණොත් එක එක පිරිස් එක එක විදිහට අපගේ මුළු ආත්ම භාවයම පරිහරණය කරන්න පුළුවන්. සමහර වෙලාවට මේ සෝචනීය තත්ත්වයන්ටපත් වෙනවා. සලෝකාගුරු භාගතුන් වහන්සේගේ ධර්මය සාකච්ඡා කරන එක මැනවි, ශ්‍රවණය කරන එක මැනවි. ඒ වගේම විමර්ශනය කරන එක වටිනවා. පරිවිමර්ශනය කරන එක වටිනවා. ඒ වගේම නැවත නැවත මෙනෙහි කරන එක වටිනවා. හැබැයි ඒ වගේම මේ වරදවා ගත්තොත් මේ ධම සමහර වෙලාවට බුද්ධ වචන ඒවා විකෘති කරලා වෙනස් විදිහට hina ගස්සන්න කියන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම ඔයත්ෝ ජනමාධ්‍ය පරිහරණය කරනවා නම් දකිනවා ඇදෙහෙ යුතු වචන ඇති ප්‍රසිද්ධයි සම්මත ඉහළ ඉහළ තානාන්තර වල ඉන්න දේශපාලන ඇත්තෝ වේවා යම් පිරිස් බොහෝ දුරට තමාගේ ඒ දේශපාලන ව්‍යාපාරවලට එහෙම නැත්නම් මිනිස්සු හිනස්සන්න මේ කරුණු කාරණාවලට එහෙම නැත්නම් ප්‍රසිද්ධිය ලබා ගන්න මේ කෙනෙක් අභිභවනය කරන්න කෙනෙක් පහත් කරන්න කෙනෙක්ට පහර ගහන්න තුලෝකාග්‍රු භාගතුන් වහන්සේ ධර්මයේ අරගන්නවා ඉතින් එයාට ආයුධයකින් ගැහුවොත් එහෙම ඒ ආයුධයෙන් ගැහුවට පස්සේ ඒ තනත්තගේ ආයුධයෙන් පහර කෑපු වේදනාව සහ Taman ආයුධයකින් ගහපු වේදනාව පමණයි තියෙන්නේ. හැබැයි මේ ධර්මයෙන් ගහලා ඒ තනත්ත රිද්දනවනම් ඒ තුල ඒ කෙනාගේ ධර්මයට වෛර කරන වෛර කිරිල්ලත් එක්ක අපිට වෙන හානියක් එක්ක. දැන් හිතන්නකෝ කෙනෙක් හිස බූගාගෙන ඉන්නවා කියන්නකෝ අද විලාසිතාවක් වෙලා. එතකොට එහෙම නැත්නම් ආහාර අරගෙන නිකම්ම ගෙදරට වෙලා ඉන්නවා. ඉතින් මේ පින්බතා කියලා කියන්න පුළුවන්. නමුත් විසුණු වහන්සේලාට පිනට ලැබෙන පින්ද ආහාරය ඒ වචනයෙන් එක්වහසු කිරීම නිසා සමහර වෙලාවට ඒ තැනත්තා ඒ කාරණාවට පවා වෛර කරනවා. එහෙම මේ බුද්ධ ශාසනයේ දැන් සමහර සංවිධාන තියෙනවා ඒ සංවිධාන විභජ්‍යවාදී එහෙම නැත්නම් මේ අතීතයේ එහෙම එකක් තිබ්බා. විභජ්‍යවාදී සමාගම නැත්නම් නිකාය කියලා. ඉතින් මේ පිරිස් මේ බුද්ධ ශාසනයේ තුලෝකාග්‍රු භාගතුන් වහන්සේගේ ධර්මයේ සමහර තැන්වල වෙනස් කරන්න දුනා. දැන් මේ අලුත් සංවිධාන නෙවෙයි තුලෝකාග්‍රු භාගතුන් වහන්සේගේ ධර්මයේ විභජනය කර කර දේශනා කරපු නිසා විභජ්‍යවාදී. ඒ වගේම විනයවාදී කල්ලිය මෙහෙමත් නමක් හැදුනා. ඒකට හේතුව අර තුලෝකාග්‍රව භාගතුන් වහන්සේගේ පිරිසුදු ධහම තමන්ගේ සංවිධානවලට තමන්ගේ කොටස් වලට එක්හසු කරගත්තාම ඒකත් එක්ක ඒකට අකමැති පිරිස ඒ නමටත් වෛර කරනවා. ඒ නමටත් වෛර කරලා විභාජ්‍යවාදියෝ විනයවාදියෝ කියලා අර හොඳ ප්‍රනීත අර්ථ මරාගෙන තමාගේ ජීවිතේට මහා විනාශයක් ගෙනවා. ඒකයි හතුරෙක්ට ආයුධයකින් ගැහුවොත් පරදක් නැහැ පීයකින් කැත්තකින් ගැහුවොත් එහෙම ඒ කැටිපහර සුවපත් වුණාට පස්සේ තුවාල වේදනාව සමහන් වුණාට පස්සේ එතකින් ඔහුගේ ඇඟේ වේදනාවත් එක්ක ප්‍රශ්න විසඳෙනවා නමුත් මේ ධර්මයෙන් ගහන්න ගියොත් ඒ ධර්මයට වෛර කිරීම නිසා ඒ ධර්මයෙන් ගැසීම නිසා ඇතිවන විපාක කල්ප 100 දහස් කෝටි ගණන් තමාව ඇදගෙන යන ගතියක් තියෙනවා ඉතින් මෙන්න මේ වගේ කාරණාවක් තමයි අපි දැන කියා ගන්න අද දවසේ උත්සාහවන්ත වෙන්නේ. තුලෝකාග්‍රූ භාග්‍යතුන් වහන්සේ රජගහ නගරයේ වාසය කරද්දී මේ සිද්ධිය වෙන්නේ. ඒ රජගහ නගරයේ වාසය කරද්දී විශේෂ ධාන සමාධි සමාපatti උපදවගත් දේවදත්ත ස්වාමින් වහන්සේට අදහසක් පහළ වෙනවා විතර්කයක් පහළ වෙන්නේ. ඒ විතර්කය තමයි හැම කෙනෙක්ගේම රාජ්‍ය සංකල්පනාව තුළ රජුට යුව රජවරු ඉන්නවා රජු විවේකයෙන් ඉද්දැද්දී ඒ මහා අමාත්‍යවරු ඒ රාජ්‍ය විචාරනවා මේ වගේ තුලෝකාගුරු භාගතුන් වහන්සේ බුද්ධ රාජ්‍ය පරිහරණය කරනවා ඒ බුද්ධ රාජ්‍යයේ මහා සංඝරත්නය ඉතින් අපිත් පරිහරණය කරන්නේ මැනවි මේ විදිහට මේ සිටිවිල්ලක් ඇති වෙනවා මහා සංඝ රත්නයට අවවාද අනුශාසනා කරගෙන මේ සංඝ පාලනය සංඝ පරිපාලනය මං කරන්නේ මැනවි කියලා මේ විදිහට සිතුවිල්ලක් ඇති වෙලා ඒ සිතුවිල්ල ලෝක ආග්‍රව භාගතුන් වහන්සේට දැනුම් දෙනවා. ස්වාමීනි තථාගතයන්න් වහන්සේ විවේකයෙන් වැඩ සිටීවා තථාගතයන්න් වහන්සේ සෝසයේ වැඩ සිටීවා මම හෝ සංඝයාට අවවාද අනුශාසනා පවත්වන්නම් එහෙම නැත්නම් මම ඒ සංඝ පිරිස බලා ගන්නම් කියලා දැනුම් දෙනවා. ඉතින් ඥාති සංකල්පනා තියෙන්නේ නැති තමාගේ මේ නංගිගේ මහත්තයා නංගිගේ ස්වාමි පුත්‍රයා ඉතින් දේවදත්ත ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට වැඩි වර්ෂයක් කමාරක් වැඩිමහල් ඒකට හේතුව යසෝදරා සහජාත වස්තුවක් නම් යසෝදරා කුමාරිකාව මහා බෝසතාණන් වහන්සේ සමග එක දවසේ උප්පත් ලාභේ සිද්ධ කරගත්තා නම් එතකොට යසෝදරාවගේ අයියා තමයි දේවදත්ත කුමරු දේවදත්තව වැඩිමහල් ඒ නිසා යම් මාන්නයකුත් ඇති වුණා මේ මට බාල තැනැත්තෙක් මගේ නංගිගේ සම වයස කෙනෙක් මේ කියලා. මේවත් එක්ක තමයි ආරාධනාව කරේ. ඒ ආරාධනාවත් එක්ක ලෝකාගුරු භාගතුන් වහන්සේ දැනුම් දෙන්නේ දුනා දේවදත්තේ නොකමැත්තෙමි. දේවදත්තය යම් ආකාරයක මහා හස්ති රාජයේ කුසලන භාරය චූටි මී පැටවේ. චූටි වතු පැටවේ කුසලන්න කතා කළොත් මොකද්ද සිද්ධ වෙන්නේ? ඒ වගේ මේ සංඝ භාරයේ උසුලන්න ඔබට පුළුවන්කමක් නැහැ යටත් වශයෙන් මේ අග්‍ර ශ්‍රාවක දෙනම වෙන සරුවත් මහා මුගලන් ආදී මේ මහා තෙරුන්ට පවා මම සංඝයා පරිහරණය කරන්න දෙන්නේ නැහැ සංඝයා පාලනය කරන්න දෙන්නේ නැහැ ඒ භාරය උසුලන්නේ ඒ වගේ මහා ශ්‍රේෂ්ඨවන්ට පවා දොදනෙකේ ඔබ ගැන කවර කතාවද කියලා දැනුම් දුන්නා. මේකට කැමති වුන්නේ මේ මමයි ඥාතියා, මමයි ශක්‍ය කුලේ ඔක්කොම අපි එක්කහස වෙලා කරගෙන දැන් මේ කොහිදෝ ඉඳලා ආපු ඒ දෙන්නෙක්ව උඩ තියාගෙන මට මේ විදිහට කිව්වා කියලා මහා වෛරයක් හදාගත්තා. ඉතින් මේවා අද සමාජයේ තියෙනවා පින්තුනි. ඒ සමාජයට ඇති තරම් ගලපන්න පුළුවන්. නමුත් අපි එහෙම ගලපන්නේ නැහැ. ඒකට හේතුව ඔයත්ෝ දැන් වර්ෂ අවුරුදු ගණනාවක් තිස්සේ මේ ධර්ම ශ්‍රවණය කරද්දී මේ කාලය මේ පැය ඊටාම වටිනවනේ. ඉතින් පත්තරවල තියෙන වාර්තා ඔයත්ෝ උදේ අහගන්නවා. ඉතින් ඒකට අද සිදුවීම මෙහෙම ගලපලා කියලා ගලපලා දෙන්න පුළුවන්. මේක මෙහෙමයි කියලා. හැබැයි ඒක නිරසයි පිටුනේ. ඒ කෙලෙස් වචනේ ගිහි ජීවිතයේ තියෙන ආතුර ව්‍යාකූල ආකූල වෙච්ච ඒ කතාවක් මේ නිදන මොහොතේ අහගෙන පැතුම් සිත් සතන් විතුලිසර භාවයටපත් නොවේවා කියන අදහසින් ඒ ආගන්තුක කතා එක්හසු නොකොට පැතුම්ගේ පලා චින්තනයට මේ කරුණු ගෝචර කරගෙන ගලප ගන්න අවස්ථාව තියෙනවා. දැන් මේ බණ පැයක කාලේ පූර්ණ විග්‍රහයක් ගන්න බෑනේ. එතකොට මේ ටික ශ්‍රවණය කරගෙන ඔයත්තුන්ට පැය දෙකක් කාලේ මේ රාත්‍රී 11 විතර වගේ වෙනකන් මේ කාරණා මෙනෙහි කරන්න පුළුවන්. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ කිව්වේ? ඒ කිව්ව කාරණා ඇත්තනේ. නැත්තම් කෙනෙක්ගේ නමක් කියලා අහවල් අමාත්‍යවරයා මෙහෙම කිව්වා නැත්තම් අහවල් කෙනා මෙහෙම කිව්වා. ඒ නිසායි මෙන්න මේ කාරණාවයේ කිව්ව වචනෙත් එක්ක කියලා මේක වැරදියි කියලා එක්කාසු කරොත් එහෙම එතනදී කෙනෙක්ගේ හිත දුෂ්ක වෙනවා. ඒකට හේතුව සමහර ඇත්තෝ ආදාහනග්‍රාහී. ඒ කියන්නේ ඒ තැනත්තා ඒ තමාගේ පැත්තේ ඉන්නකම් මහා ශ්‍රේෂ්ඨී ගියපු මොහොතේ පටන් එයා මහා පාවා දෙන්නේ. හැබැයි ශ්‍රේෂ්ඨයා හෝ පාවා දෙන්නා කියන එක ඔවුන්ගේ හිත් තුළ මුලින් ඉඳලම තිබිලා තියෙනවා. නමුත් අපි දැක්ක මොහොතේ තමයි ඒ යමක් සිදුවීමක් සිදුවෙච්ච මොහොතේ තමයි අපි ඒක දකින්නේ. ඉතින් ඒක නිසා මේ කාරණා ඔයත් ගලප ගන්න. සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ධර්මයේ මුහුණ බැලුවා මිස ඥාති කෙනෙක්ගේ මුහුණක් බැලුවේ නැහැ. ඒවත් එක්ක බුද්ධ ශාසනයේ චිර ජීවනයේට අවශ්‍ය හේතු හදලා දුන්නා. මෙන්න මේ කරුණාකාරණා හිත යට තියාගත්තු දේවදත්ත ස්වාමීන් වහන්සේ කටෝරක තිස්ස කෝකාලික භික්ෂුව සම්මුඛ වෙනවා ඒ වගේම මේ ඡන්ද දේවියගේ පුත්‍ර සමුද්ද දත්ත ස්වාමීන් වහන්සේ සම්මුඛ වෙනවා මේ ස්වාමීන් වහන්සේ දැනමට දැනුම් දෙනවා එ නැවැත්නි අපි සංඝයා ભેද කරමු. සංඝ ભેදණය සිද්ධ කරමු. ඡත්‍ර ભેදණය ධර්ම චක්‍රය ඛණ්ඩණය කරමු. ඡත්‍ර ભેදණය සිද්ධ කරමු කියලා දැනුම් දුන්නු. මේක ඇඟ හිරි වැටෙන දෙයක්. සමහර වෙලාවට පැත්ත දන්නේ නැතුව මේවට උදව්පදව දෙන්න ඇති. පැත්ත දන්නේම නැතුව මේවට සක්‍රීයව දායක වෙලා ඇති. හැබැයි එහෙම දායකත්වයේ තුල තුලෝකාග්‍රූ භාගතුනාස පැහැදිලිව දේශනා කරනවා පිළියම් නොකොට හැකි ඒ වගේම නිර්සත් භවයෙන් මුදවන්න බැරි කල්පස්ථායේ කල්පේ පුරාවට එක්කාස වෙන මහා අකුසලයක් තමයි එතනින් ජනනය වෙන්නේ එතනින් ප්‍රසව වෙන්නේ එතනින් පාතුරු භූත වෙන්නේ කියලා. ඉතින් ඒ කාරණාවත් එක්ක තුලෝකාගරු භාග්‍යතුන් වහන්සේගේ මේ මහා බුදු පිරිස බිඳවන්න හිතුවා නම් මෙනෙහි කරලා බලන්න දරුවෝ දෙමාපියොත් එක්ක බිඳවන්න කොච්චර කරුණු යොදවන්න පුළුවන්ද? ඒ වගේම රජුත් එක්ක රටවැසියෝ බිඳවන්න කොච්චර හේතු සම්පාදනය කරන්න පුළුවන්ද? ඉතින් සමහර වෙලාවට අද ඔයත් හැම ප්‍රශ්නයක්ම විසඳ ගන්න බලන්නේ සමාජ ජාලාවලින් එහෙම නැත්නම් ඒ කරුණු කෙනෙක්ගේ හිතක් සතුටු කරන්න ඔව් මෙහෙමයි කියලා ඔයත් විස්තර නැත්නම් ඒවට ඇතුළත් කරගන්නවා. පින්තූරයක් දානවා ඒ පින්තූරෙත් එක්ක ඉතින් පහලින් පහලට පහලින් පහලට විස්තර දානවා මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා මහා විශ්ලේෂකෝ මුළු ලංකාවේ වෙන්නේ පුදුම විශ්ලේෂකෝ ඒ විශ්ලේෂණයක් කරන්න බැරි නම් හරියක් හරි දාන්න කරනවා ලයික් එකක් හරි දාලා යන්නෝ කියනවා ඉතින් ඒවත් එක්ක ඔයත් ගවේෂණය කරේ නැත්තම් විමර්ශනය කරේ නැත්තම් මේ මොකටද අපි මේ සහය දක්වන්නේ මොකද්ද ඒකෙන් ඒ තැනත්තා බලාපොරොත්තු වෙන්නේ මේක ඇත්තටම ශාසනයේ වෘද්ධිකර වැඩ පිළිවෙලක්ද මේ ගෙනියන්නේ? ඇයි ඒ කෙනාට මේක ඒ ප්‍රශ්න ආරම්භක තැනත් එක්ක සාකච්ඡා කරන්න බැරි? මේ මේ කටුවත් ඇයි අපට දෙන්නේ? අපේ හිත දූෂ්‍ය කරන්නද? මෙන්න මේ කාරණා අපි හිතලා බලන්න ඕන. සලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේගේ මේ මහා බුදු පිරිස වේදනය කරන්න උත්සාහවන්ත වෙච්ච දේවදත්ත ස්වාමීන් වහන්සේට අර දෙනම දනුන් දෙනවා මේක කරන්න බෑනේ. මේක කරන්න බෑ. තුලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේ මහා අර්ධ බල සම්පන්නයි. මහා ආනුභාව සම්පන්නයි. විශේෂ කෙනෙක්. එයාගේ පිරිස ඛණ්ඩනය කරන්න, බින්දනය කරන්න, ભેදනය කරන්න පුළුවන්කමක් නැහැ. ඊට පස්සේ මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ දැනුම් දෙනවා පැවැත්නි බය වෙන්න එපා. තුලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේ අල්පේච්ඡ භාවයේ පිළිබඳ දහම් දේශනා කරනවා. සන්තුෂ්ටි භාවය ලද දෙයින් සතුට වීම සම්බන්ධයෙන් ධර්ම දේශනා කරනවා. සල්ලේකච්ඡ භව නැත්නම් සහැල්ලු භාවයේ පිළිබඳ ධර්ම දේශනා කරනවානේ. දූත ගුණයන් කෙලෙස් කම්පා කරන දුතාංගධාරී ආරණ්‍යක ප්‍රතිපත්තිය, සෝසාංශනිකංගේ, ඒ වගේම තිචීවරකාංගේ, පාංශකූලිකාංගේ ආදී මේ රූක්ෂ ප්‍රතිපත්ති ගැන දූත ගුණ ගැන තුලෝකාග්‍රෝ භාගතුනාස ධර්ම දේශනා කරනවා. ඒ වගේම ප්‍රසාද එළවන වැඩපිළිවෙලක් ගැන තථාගතයන්න් වහන්සේ ධර්ම දේශනා කරන අපචය අල්ප කෘත්‍ය ඇති ස්වභාවයේ පිළිබඳ ලෝකාග්‍රව භාගතුන් වහන්සේ ධර්ම දේශනා කරන විරියාරම්භයේ පිළිබඳ ලෝකාග්‍රව භාගතුන් වහන්සේ ගුණ කියනවානේ එතකොට ඒ ගුණයන් හා ගැටෙන ඒ ගුණයන් හා ගැළපෙන ඒ ගුණයන් හා එක්තහස් වෙන ඒ ගුණයන් හා සැසඳෙන යම් කාරණා කීපයක් තියෙනවා ඒ කාරණා බුදු කෙනෙක්ගෙන් ලබා ගන්න බැරි කරුණු. නමුත් ඒ කාරණා අපි ඉල්ලීමක් වශයෙන් ඉල්ලමු. සමහර කාරණා තමයි ඉල්ලා හිටියට ඒ ඉල්ලීම ඉෂ්ට කරලා දෙන්න බෑ. එතකොට ඒ ඉල්ලීම පෙරට දාන උවමනාව තියෙන උද්ඝෝෂණය කරන්න. ඒ උද්ඝෝෂණය කරන්න උවමනාව තිබුණාට දාන්නේ අපට මේ වරප්‍රසාද මදි අපට සලකනවා මදි අපට ගරු කරනවා මදි අපට මෙහෙමයි මෙහෙමයි කියලා ඒ ඉල්ලීම පෙරට දානවා යටින් තියෙන්නේ කඩාකප්පා කිරීම අරමුණු වශයෙන්. ඉතින් මෙන්න මේක අද මේ සමාජයේ ප්‍රචලිත ක්‍රියාවලියක් නෙවෙයි එදා ඉඳන්ම මේක මේ විදිහට සිද්ධ වුණා. ලෝකාග්‍රව භාග්‍යතුන් වහන්සේ දිවි ඇතිතේ මේ කියන කාරණාවලට එකඟ වෙන්නේ ලෝකප්පමානෝ ලෝකප්පසන්නෝ මනුස්සෝ රූක්ෂ ප්‍රතිපත්තියට පැහැදෙනවා. රූක්ෂ ප්‍රතිපත්තිය ප්‍රමාණ කරගෙන රූක්ෂ ප්‍රතිපත්තියට පැහැදෙනවා නම් ඊට ගැළපෙන මේ වර පහ ඉල්ලමු. ඒ වර කීපය තමයි තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේ ළඟට සැදැහැති සිටින් යන තැනැත්තෙක් වගේ බොහෝම ශ්‍රද්ධාවෙන් ගිය නැමි නැමි ගිය දිහලා වන්දනමාන කරලා ස්වාමීනි අපට මේ ශාසන චිරස්ථිතියට අවශ්‍ය යදීන් කීපයක් තියෙනවා ආයාචනා කීපයක් තියෙනවා ඉල්ලීම් කීපයක් තියෙනවා ඒ ඉල්ලීම් වලට විවරයක් හදලා දෙනසේක්වා අවසර දෙනසේක්වා කියලා ඉල්ලා එල්වීම තමයි භික්ෂුන් වහන්සේ නම ජීවිතාන්තය දක්වාම අරණ්‍යගත වාසය කරන්න ඕන. ඒ කියන්නේ ගමේ කෙළවරේ ඉඳලා මිනිස්සෙක් මධ්‍යම පුරුෂයෙක් ගලක් වීසි කරනවා කැලේට. ඒ වීසි කරද්දී ගල වැටෙන කෙළවර එහෙම නැත්නම් ඔය බෙදෙන බෙදිල්ල හරි ලස්සනයි. මේ බුද්ධ ශාසනයේ පුරාවට හැම දෙයකම පිළිවෙලක් තියෙනවා පිටුට. ඒ පිළිවෙලේ හරි විචිතුරක් තියෙනවා. දැන් ඒවා යලි යලි මතක් කරන්නේ ඔයත් උන මතක තියාගන්න දොර සමීපයට ගියා නම් මේ ඒ ආවාසයේ දොරකට තියෙන වතක් ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගන්ධ කුටියේ වැඩ ඉන්න වෙලාවක ආගන්තුක රජ කෙනෙක් වෙලා යම් කෙනෙක් ගියොත් එහෙම ඉතින් දොරට පොඩි තට්ටුවක් දාන්න ඕන. ඒ දොර වතේදී නැත් ආවාසික දොරේ වතේදී ඒ තට්ටුව දාද්දී ඉතා උඩින් දාන්න හොඳ නෑ කියනවා. ඒ උඩින් දාන්න හොඳ නෑ කියන්නේ අමනුෂ්‍යෝ ඒ විදිහට උඩින් සද්ද කරන්න පුළුවන්. ඒ වගේම යටින් සද්ද කරන්නත් හොඳ නෑ කියනවා පහළ කොටසේ. පහළ කොටස සමහරවට සර්පයෝ හිත වදනවා සත්තු වදින්න පුළුවන්. එතකොට මේ පහළ කොටසේ සතුන්ගේ සර්පයන් ගහන්නත් පුළුවන් දොරට. එතකොට මධ්‍යම කොටසේ නැත්තම් දොරේ මැද කොටසට තමයි හිමීට තට්ටුවක් දාන්න ඕනේ. එතකොට තමයි ඉන්න කෙනා දන්නේ මේක උඩින් නෙවෙයි ආවේ යටින් ඒ වෙලාවේ මැද්දෙන් පුරුෂයෙක්ගේ නැත්තම් තැනැත්තෙක්ගේ Taman දකින්න කැමති කෙනෙක්ගේ තට්ටුවක් කියලා. ඉතින් මේ වගේ ඒ මහා තෙරුන් වහන්සේලා සති සම්පජාන්න වෙද්දී දොරකට කතා කරන්න අවශ්‍ය වෙලා තට්ටුවක් දාද්දී ඒ තට්ටුව දාන පිළිවෙල පවා මේ බුද්ධ ශාසනයේ පුරාමට හැම දෙයකම පිළිවෙලක් තියෙනවා ඒ පිළිවෙල අපි තේරුම් ගන්න ඕන ඒකත් එක්ක මේ ගෘහෝපචාරය නැත්තම් හිහිමි කාන්තාව ඒ තමාගේ ඉඳුල් කරහා වීසි කරන යම් ප්‍රමාණයක් වතුර වැටේද ඒ ප්‍රමාණය තමයි gedara තියෙන ගෘහෝපචාරය එතන ඉඳලා මධ්‍යම පුරුෂය ගල් කැටක් කැලේට විසි කරාදී ගල වැටෙන තැන ගමේ කෙළවර ගාමෝපචාරය එතන ඉඳලා දුණු 500ක් ඒ කියන්නේ කිලෝමීටරයකට කිට්ටු වෙන ප්‍රමාණය තමයි අරණ්‍ය කියලා හඳුන්වන්නේ මෙන්න මේ අරණ්‍යයේදී දිවි ඇතිතෙක් භික්ෂූන් වහන්සේ වාසය කටයුතුයි. ඊට පස්සේ නැවත දෙවෙනි ඉල්ලීම තමයි මේ නිමන්ත්‍රණ දාන, වාරබත්ත දාන, ගමික දාන, සංගික දාන, කුසපත් ලහබත් දාන මේ ආදී වශයෙන් මේ මිනිස්සු ධම්පම් පූජා කරනවා. එක්ක ඒ ගම ආරම්භ කළ අවුරුදු 100ක් පිරීම නිමිත්තෙන් එව නැත්නම් ඒ පවුලේ කෙනෙක් මිය ගියා කියලා මේ ආදී හේතු ගණනාවක් අරගෙන මිනිස්සු යම්ම යම්ම දම්පැන් පූජා කරනවා මේ එකක්වත් ගන්න තහනම් ගියා ගියා ගාන ගිහිල්ලා ලැබෙන පින්න පාතයෙන් පමණයි භික්ෂුන් වහන්සේ පණ තියනකම් යැපෙන්න අවශ්‍ය. ඊලංකමක් තිබ්බත් මොන දේ තිබ්බත් කරන්න දෙයක් නැහැ. ඉතින් මේකත් එක්ක ඉතින් ලස්සනයි. දෙවිහිමියෙන් පින්න පාතිකව භික්ෂුන් වහන්සේ යැපෙන්නේ මැනවි කියනවනේ ඒක ලස්සනයි. හැබැයි අසනීප වුණොත්ින් තුවාලයක් කකුල යටිපල්ලේ හැදුනොත්ින් ඇවිද ගන්න බැරි මත්මේ දෝෂයක් වුණොත්ින් ඒ භික්ෂුවට මොකද්ද තියෙන පිහිට ඉතින් මේ පින්න පාතක වෙන්න ඕන ඒ වගේම ගෘහපති චීවර එරදීන් උපන් චීවර සම්මාදන් කරපු වස්ත්‍ර වලින් හදපු මේ සිවුරු නොයෙකුත් ආකාරයේ තියෙන බෑ එක සිවුරක්වත් පාවිච්චි කරන්න බෑ දිවි හිමියෙන් රොඩු ගොඩවල් ලස්සෙන් මේ හිමියන් නැති වහුලගත් වස්ත්‍ර වලින් සකස් කරගත් පාංශකූලික සිවුර පමණයි. ඒ වගේම සේනාසනය ප්‍රතික්ෂේප කරලා භික්ෂුන් වහන්සේ දිවිහිමියෙන් වුක්ෂ මූලිකව ඉන්න ඕන. ඉතින් මේ සියල්ල අතීතයේ මහා බෝසතාණන් වහන්සේ සිද්ධ කරා. උන්වහන්සේ දුෂ්කර ක්‍රියාවක යෙදෙන වෙලාවේ උන්වහන්සේ ගස් මුලමයි හිටියේ. උන්වහන්සේ යම් ආකාරයක සෙනසුම් පරිභව කරේ නැහැ. ඒ වගේම ආරණ්‍යකව තමයි හිටියේ. මේ බින්දපාතිකව තමයි හිටියේ මේ සමස්තයන් සාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ බෝසත් ආත්මේ පුරාවට සිද්ධ වුණා ඒ වගේම ඊළඟ කාරණාව තමයි මේ දිවිහිමියෙන් මස් මාංශයෙන් වැළකී යුතුය මේ කාරණා තුල තුලෝකාගුරු භාගතුන් වහන්සේ දනු දෙන්නේ දුන දේවදත්තේ මේක නොකමැත්තේ මේ ගලෙන් පට ගන්න බෑ වගේ පැලිමිලි කළා තෙල් ගන්න බෑ වගේ මේ එකුදු කරුණකටවත් බුදුරජාණන් වහන්සේ නමකගෙන් අවසර ලැබෙන්නේ අනන්ත අප්‍රමාණ බුද්ධ ශාසනයන් තුල බුදూరు එහෙම පැනවීම කළා නැහැ. එනිසා අපි ප්‍රතික්ෂේපිතය කියලා දැනුම් දුන්නා ඒකමයි උත්තරේ ඒකමයි කැමැත්ත. දේවදත්ත ස්වාමීන් වහන්සේ පැතුව විදිහටම ඒ කාරණාවට බුදුරජාණන් වහන්සේ උත්තරේ ලැබුණා. ඒ උත්තරේ ලැබීමත් සමග මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ රජගහ නගරේ පුරාවට ඇවිදලා දැනුම් දෙන්න දුන අපි මේ බුද්ධ ශාසනයේ අල්පේච්ඡ භාවයට, සන්තුෂ්ටි භාවයට, සුබර භාවයට, සල්ලේක භාවයට, විරියාරම්භයට, අපචේත අවශ්‍ය කරුණු කාරණා කීපයක් තථාගතයන්න් වහන්සේට දැනුම් දුන්නා. භාගතුන් වහන්සේ ප්‍රතික්ෂේපිතයි අපි ඒ කාරණාවල පීතලා ඉන්නේ. අපි ඒ කාරණාන් සමාදන් වෙලා ඉන්නේ. අපි ඒ කාරණාවන් එක ගැළපිලා නෙමෙයි. අපි දිවිහිමියෙන් මස් මාංශ ගන්නෙ නැහැ. අපි දිවිහිමියෙන් මේ ගෘහපති භෝජන පිළිගන්නේ නැහැ. අපි දිවිහිමියෙන් සේනාසන පරිභෝග කරන්නේ කියලා මේ විදිහට පිරිත ගොනු කරගත්තා. දැන් මෙන්න ආරම්භය. දැන් එතකොට මේ කරුණු කාරණා ඔයත් ඔයත්ගේ ජීවිතවලට ගලපලා බලන්න. සමහර වෙලාවට ඔයත්ගේ ප්‍රදේශවල ඒ දේවදත්ත මොඩලේ ස්වාමීන් වහන්සේලා ගිහියත් ඉන්න පුළුවන්. එයත් ඇවිල්ලා නැති ආරාධනාවන් සිද්ධ කරලා මම මේ සාසනික ප්‍රවැත්ම පිණිසමයි සාසනයේ චිරජීවනයේ පිණිසමයි සාසනයේ චිරස්ථිතිය පිණිසමයි මේ දේ කරන්නේ කියලා දිවුර දිවුරා. හැබැයි අපි දන්නේ යටහිතේ තියෙන මොනවද කියලා. එතකොට කෙනෙක් මේ අපි මේ මිනිස් ආත්මභාවය උපදව ගන්න කොච්චර පිං කරන්නද මේ ඇස් දෙක නිරෝගීව තියෙන්නේ මේ කන් දෙක ඇහෙන මට්ටමේ නිරෝගීව තියාගන්න. හිසේ කැක්කමක් නැතුව හිස රුජාවක් නැතුව අපි මේ හිස නිරවුල් තියාගන්න. අංග විකල නොවේ අංගපසඟ පූර්ණ වශයෙන් හොඳට පවත්වාගෙන යන්න. මෙන්න මේකට අපි කොච්චර හේතු හදන්නේ නැද්ද? සමහර වෙලාවට අපි දන්නවා මේ ඇස් පේන්නේ නැති ඇත්තෝ මේ ධර්ම ශ්‍රවණය කරනවා ඒහැත්තොන්ට මොන වාසනාවක්ද ඒ ශ්‍රවණීන්ද්‍රිය පැහැදිලිව තියෙනවනේ. ඒ නිසා මේ කරුණු කාරණා ඉත සිතින් මෙනෙහි කරන්න පුළුවන් පිළිගන්න පුළුවන්. ඒත්තොන්ට යම්කිසි දෝෂයක් නිසා බාහිර උපක්‍රමයක් නිසා නැත්තම් යම් යම් පාරිසරික සාධකයක් හේතු කොටගෙන සමහර වෙලාවට ඇස් පේන්නේ නැති වෙන්න පුළුවන්. නමුත් කන් ඇහෙනවා. සමහර වෙලාවට මේ එන්න සක්කාරයේ වැරදිලා අතපය විකෘති වෙලා නැත්නම් යම් දෝෂ නිසා හොඳට ඇවිද්දපු ඇත්තෝ ගහක් කඩාගෙන වැටිලා අතපය අහිමි වෙලා ඉන්න පුළුවන්. නමුත් පින්වත්නේ මේ හෘද වස්තුව ගැහෙන මේ බනහන මානේ ඉන්න ඔය හැම දෙනාම මහා පින්වත්යි. ඒ අතපය ගැලුණාට හිත ගැලුන්නේ විසාන්තිවාදී ජාතකයේ නාර්තයේගේ ධර්මයේ පිළිබඳ අපට හොඳම උදාහරණයක් දුන්නේ ඇඟ කෑලි කෑලි වලට කැපුවා. අත් දෙක කපල ඇහුවා දැන් ධර්මයේ තියනවාද? උන්වහන්සේ ආත්මයම පුරුදු කරේ ඉවසීම. ඉවසීම කියන්නේ ධර්මයක්. ආහෙනම් ඉවසීම බලමු කියලා කන් දෙක කැපුවා. කන් දෙක ඉවත් වෙද්දී දැන් ඉවසීම තියනවාද කියලා ඇහුවා. එතකොට මේ ශාන්තිවාදී තවස විමසීමක් කරයි අයි මහරජුරුවනි මගේ කන් දෙක කපද්දී ඉවසීම තියනවාද කියලා අහන්නේ මේ කන් දෙකේද මගේ ඉවසීම තිබ්බේ නෑනේ අත් දෙක කැපුවා අත් දෙක කපලා විමසුවා තවත් ශාන්තිවාදීද කියලා ඔව් කිව්වා ඉවසීම කියන එක මගේ අත් දෙකේ තිබ්බනම් අත කපල ඉවත් කරද්දී ඒ ඉවසීම නැති වෙන්න ඕන අත් දෙකේ නෙවෙයි මගේ ඉවසීම තියෙන කිව්වා ඊට පස්සේ ආයෙනම් කකුල් දෙකක් කපමු කියලා කකුල් දෙකක් කැපුවා එතකොට නැවතත් ඇහුවා ඔබ තාම ශාන්තිවාදීද තාම ඔබ ඉවසනවද? ඔබ තාම මේ ශාන්තියෙන් දින්නේ? ඔව් කිව්වා. ඔබ එකින් එක එකින් එක කප කප කන් දෙක කපලා නහය කපලා අත් දෙක කපලා කකුල් දෙක කපලා ඔක්කොම කපලා කොටයක් වශයෙන් මා මේ ගහට හේතු කරලා අහනවා ශාන්තිවාදීද කියලා. ඔබ කපලා විසි කරපු කිසි කෑල්ලක ශාන්තිය තිබෙන්නේ නැහැ. ඒ ශාන්තිය තියෙන්නේ හිතේ, හෘද වස්තුවේ. ධර්මයේ තියෙන්නේ හදවතේ. ඊට පස්සේ මේ රජුරවන්ට ඒක දරා ගන්න බැරුව විලිඹෙන් නැන්න පයි ඔබගේ ශාන්තිය ඔබම තියාගනින් කියලා ඒ පයින් අනිද්දී අනබ පාරෙන් උණුලේ කට පුරාවට වැක්කරුණා ඒක නිසා ඉතින් ඉහිව් සමහර වෙලාවට ඔයත්තුන්ගේ පොඩි පොඩි කොටස්නේ ඉවත් වෙලා තියෙන්නේ අච්චර හැමදේම අයින් වෙලා නහයත් අයින් වෙලා කන් දෙකත් අයින් වෙලා අත් දෙක ඔක්කොම අයින් වෙලා නිකන් කොටේ විතරයි ඒ කොටෙමුත් මහා බෝසතාණන් වහන්සේ ධර්මයේම රසව කරානම් ධර්මයේම පාතුරුභූත කරානම් ඒකත් වාසනාව. එහෙව් මිනිස් ආත්මභාවයක් උපදවගත්ත ඔයත් අද රෝහලක ඇඳක ඉන්න පුළුවන්. නමුත් මේ ජීවිතය අපි කොච්චර මහන්සියෙන්ද? පෙරම් පුරලා පෙරම් පුරලා මේ ආත්ම ගණනාවක පරිත්‍යාගයෙන් ආත්ම ගණනාවක මහන්සියෙන් උපදවගත්ත මිනිස් ආත්ම භාවයක් අපි සන්තකේ තියෙන්නේ. ඒ නිසාමයි ලෝකාග්‍රු භාගතුනාසේ දැනුම් දුන්නේ දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ මේ මිනිස් ආත්ම භාවයේ ප්‍රතිලාභයේ දුර්ලභයි. එහෙවු ජීවිතයත් එක්ක එහෙව් ආත්මයත් එක්ක ඔයත් වෙන නම් සමහර වෙලාවට අගයක් නෑ අපේ මෙරියන් කිය කිය හිතේ තයි ඉන්නේ මම මේ ඉක්මනටම මරණකම් බලන් ඉන්නේ කියලා දැන් මට කරන්න දෙයක්වත් නෑ මං කරන්න තියෙන ඔක්කොම જાති කරා කියනවා ඉතින් එහෙම කියන්න තරම් Taman ධර්මයෙන් ඈත් වෙලා නම් ඒක අනුකම්පා කටයුතු දෙයක්. මේක අමාරුවෙන් උපදවගත්තේ. අමාරුවෙන් උපදවගත්ත මේ මිනිස් ආත්ම භාවය එක එක්කෙනාට සෙල්ලම් කරන්න. බබ්දට කුලියට භුක්තියට නැත්තම් ජීවිත බුද්ධිය නොතියාම බාර දෙනවා නම් ඒක කාගවත් තරද්ද නෙවෙයි. ඒක තම තමන්ගේ නුවණේ තියෙන පිළිගැනීම. ඒකත් එක්ක මේ ජීවිතයේ අපිට බොහෝ දෙනෙක් වරද්දන්න හිතන්නේ නැති වරද්දන්න හිතපු එක ඒගොල්ලොන්ට අයිති දෙයක් වරද්ද ගන්න එක අපට අයිති දෙයක් ඒ නිසා පින්තුනි මේ කරුණු කාරණා නැවත නැවත හිතන්න වටිනවා නැවත නැවත මෙනෙහි කරන්න වටිනවා එතනින් පස්සේ පිරිසක් බෙදාගත්තා පිරිස බෙදාගත්තට පස්සේ අර පැහැදිච්ච පිරිස ඇත්තනේ නම් මේ දේවදත්ත ස්වාමීන් වහන්සේ මෙච්චර ලස්සනට නිවන් දකින වැඩපිළිවෙල ගැන මේ එකහස කිරීමක් සිදු කරද්දී ඒකට ප්‍රතිචාරයක් දෙන්න බැරි නම් ශාසනයේ පිහිටට හොඳ අදහසක් නෙමෙයි ඉදිරිපත් කරේ හොඳ ප්‍රවණතාවයක් නෙමෙයි ගෙනහැර දැක්වේ ඒකට අපි කැමතියි කියලා 500ක් පිරිස බිඳුණා 500ක් පිරිස බිඳුණාට පස්සේ ඉතින් ආරංචි වුණා තුලෝකාග්‍රෝ භාග්‍යතුන් වහන්සේට මේ සිද්ධිය ඒ සිද්ධිය ආරංචි වීමත් සමග ගෙන්නනවා දේවදත්ත ස්වාමීන් වහන්සේ ගෙන්නලා ඒ දේවදත්තය ඇත්තද මේ කියන්නේ? ඔබ සංඝයා බෙදවන්න චක්‍ර බෙදනය කරන්න උත්සාහවන්තද? එසේ ස්වාමීනි, ඒක ඇත්තක්. මෝග පුරුෂයයිනේ. පිළියම් කරන්න බැරි පිළිසරණක් නැති නිරේත පතිත වෙන කල්පස්ථායේ මේ අකුසලයට ඇයි එකාසු වෙන්නේ කියලා දොස් කිව්වා. දොස් කියලා ගරිහා කරලා ශික්ෂා පදයක් පනවන්නේ දුනා. ඉතින් එතකොට මේ කාරණාව තමයි සංඝ භේදය. ඒ සංඝ භේදයේ සම්බන්ධයෙන් අංගුත්තර නිකායේ ෂෂ්ඨ භාගයේ දසක නිපාතේ මේ සංඝ භේද සූත්‍රය කියලා බොහොම ලස්සන සූත්‍රයක් තියෙනවා. උපාලි ස්වාමීන් වහන්සේ එහෙම නැත්නම් විනීත අග්‍රස්ථානයේ උසුලන උපාලි මහ රහතන් වහන්සේ තුලෝකාග්‍රු භාග්‍යතුන් වහන්සේගේ විමසීමක් කරනවා සංඝ භේදෝ සංඝ ભેදාති බන්තේ උච්චතේ නැත්නම් මේ සංඝ ભેදේ සංඝ ભેදේ කියලා කියනවා චිත්තවතානුකෝ බන්තේ සංඝෝ භින්නෝ හෝති නැත්නම් කෙතකින් ස්වාමීනි මේ සංඝයා බින්දණයටපත් වුණාද මේ සංඝයාගේ ભેදනයක් ඇති වුණාද කියලා අහන්නේ තන. ඉතින් මේවා ඔයත් දැනගන්න ඕනේ. සමහර වෙලාවට දැන් අපිට ඕවා වැඩක් නැහැ අපි සංඝයා නෙවෙයිනේ. නෑ. ඒ ඊළඟ කාරණාවත් එක්ක ඔයත් ගැලපෙනවාමයි. තුලෝකාගුරු භාගතුන් වහන්සේ මේ කරුණ ගෙනහැර දක්වනවා උපාලි මහා රහතන් වහන්සේට විනි අග්‍රස්ථානයේ උසුලන උපාලිය මේ ලෝකේ යම් කෙනෙක් අධර්මයේ ධර්මයේ ලෙස දක්වයිද ධර්මයේ අධර්මයේ ලෙස දක්වයිද අවිනය විනය ලෙස දක්වයිද විනය අවිනය ලෙස දක්වයිද තථාගතයන්න් වහන්සේ විසින් වාසිත දේ අභාසිත ලෙස දක්වයිද තථාගතයන් වහන්සේ විසින් ආචින්න නැත්තම් පුරුදු කරපු දේ නොපුරුදු කරපු දෙයක් ලෙස දක්වයිද නොපුරුදු කරපු දේ පුරුදු කරපු දෙයක් විදිහට දක්වයිද පනවන ලද්ද ලපිතං අලපිතං නැත්තම් පනෝපු જાති නොපැනුවා කියලා දේශනා කරයිද නොපනෝපු જાති පැනෙව්වා කියලා දේශනා කරද මේ කරුණු 10න් පිරිස ඇද ගන්නවා පිරිස විශේෂයෙන් අද ගන්නවා. එහෙම විශේෂයෙන් අදගෙන වෙන් වෙන්ව කටයුතු සම්පාදනය කරනවා. වෙන් වෙන්ව ප්‍රාතිමෝක්ෂ උදෙසීම් සිද්ධ කරනවා. මෙන්න මෙතකින් සංඝ භේදනය සිද්ධ වෙනවා. එතකොට බලන්න මේ සංඝ භේදයක් කරන්න පිරිස් දෙකක් ඉන්න ඕන. එකක් ධර්මවාදී පිරිස, අනෙක අධර්මවාදී පිරිස. දැන් ඔය ඇත්තෝ මේක මේ කාර්යයක් උඩ දාලා මම ධර්මවාදී පිරිසක්ද මම අධර්මවාදී පිරිසටදයි tie කියලා එහෙම තේරුම් ගන්න පුළුවන් ක්‍රමයක් නැහැ. ධර්මයේ ගවේෂණය කිරීමෙන්ම ධර්මයේ පරිහරණය කිරීමෙන්ම තමයි මේ කටයුත්ත දැන තියා ගන්න ඕනේ. සලෝකාග්‍රව භාගතුන් වහන්සේගේ බුද්ධ වචනය ත්‍රිපිටකයේ පොත්වල තියෙනවා. නමුත් සමහර තැන්වල මේ ආදානග්‍රාහී නැත්නම් මතේම ග්‍රහණය කරගත්ත පිරිස් ඒ මුල් පොත් පරිහරණය කරන්නේ නැතුව සංග්‍රහපතක් පරිහරණය කරනවා. ඒ සංග්‍රහපතේ නැත්නම් අපේ මතය අපිට කියලා දීලා තියෙන මෙහෙමයි. අපේ මතේ වැඩක් නැහැ. බුද්ධ මතේ අපට වැඩක් තියෙන්නේ. ඒ බුදුරජාණන් වහන්සේ කියපු ක්‍රමය අපට වැඩක් තියෙන්නේ. දැන් යම් කෙනෙක් කියනවා නම් මේ මට දැනෙන විදිහට, මට හැඟෙන විදිහට, මට හිතෙන විදිහට මම දන්න තරමින් මම අවබෝධ කරගත්ත විදිහට මේක මෙහෙමයි කියලා කියනවා නම් ඉතින් ඒක ඔහු වෙනම කියන්නේ මැනවේ. අපේ මතය පැත්තක තිබේවා මේ පිරිසට මේ සත්පුරුෂ සමාගමට අවශ්‍ය තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේගේ මතය බුද්ධ මතය ධර්මයේ මතය සංඝයාගේ මතය එතකොට මේ සංඝයාගේ මතය යම් ප්‍රචලිත කිරීමක් සිදු කරද්දී හරියට පැහැදිලිව පිරිසුදුව සිදු කරන්න ඕනේ එහෙම උන් නැත්තම් අපි නොදැනුවත් ධර්මයේ විදියට දැන් මේ තියෙන ප්‍රශ්නේ ඒකයි මේ සමාජයේ බෞද්ධ සමාගමම වෙලාගත් ප්‍රශ්න අපිට සාකච්ඡා කරද්දී අපිට දැනුම් දෙද්දි කියන්නේ අනේ ස්වාමීනි මේක හොයාගන්න බෑ. මේක කොහොමද සූත්‍රයේද? මේ සූත්‍රයේ ඉතින් අතුවා ටීකා ටිප්පණිත් එක්කම අපට මේ දැන් පොත පෙරලලා මේ වටාත්තේ මූල වහගෙන කියන බණ නෙවෙයි මේ ධර්ම පුස්තකයක් අරගෙන ඒකේ මේ සාක්ෂි ඉල්ලනවා පෙන්වන්න පුළුවන් මට්ටමේ තියාගෙන අපට දැන් දෙසුම් අවශ්‍යයි කියන ආරාධනාවට පිරිස එක්හස් වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් පිරිස් බය වෙලා ඉන්නේ. මේක වැරද්දක් නෙවෙයි. ලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරන තුන මේ නුවණැති පිරිස් වැඩි වෙන්න වැඩි වෙන්න මෙන්න මේ ප්‍රශ්න නිර්මාණය වෙනවා. ඒ නුවණ හරියට ඉලක්කගතව එක්හසුනේ නැතිනම් වැරදි පැති වලින් පුරුදු වුණොත් ඒ පුරුද්ද දිව්‍යයන් සත්‍ය ලෝකයාටම අහිත පිණිස අවද පිණිස පවතිනවා. ඉතින් ඒවත් එක්ක දැන් මේ මේ ප්‍රශ්නේ විසඳ ගන්න විනය පිටකයේ බොහොම ලස්සනට මේ ප්‍රශ්නේ විසඳන පිළිවෙල දැනුම් දීලා තියෙනවා ඒ වගේම පැත්තොන් මේ බුද්ධ ශාසනයේ තියෙන භාර දූර පින්කම් තියෙනවා ඒ භාර දූර පින්කම් වල එක පින්කමක් තමයි කටින මහා පින්කම ඒ කටින මහා පින්කමේදී භික්ෂුන් වහන්සේ වස්සසන් ඕන ඒ වස්සසද්දී වස් ඛණ්ඩණය කරගන්න තහනම් නමුත් ඒ ඛණ්ඩණය කරගන්න තහනම බල නොපවත්වන හේතු කීපයක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඒ හේතු කීපය තමයි ඒ ආරාමය. සංඝ ભેදයක් වෙන්න යනවා නම් ඒ සංඝ ભેදය මගේ ඇස්පනා පිට සිද්ධමම වේවා මම ඒකට හවු නොවේවා මං ඒවට මුහු නොවේවා කියලා ඒ වස වීසි කරලා ඒ වස් සමාදානයේ විති කරලා යන්න පුළුවන්. ඒ වගේම යම් පන්සලක යම් ස්ථානයක සංඝ බේදයක් යන වෙන්න යනවා වගේ දැනෙනවා නම් මේ පින්වතුන් මගේ ඥාති නෙවෙයි මේ පින්වතුන් මගේ අසල්වාසීන් නෙවෙයි නමුත් මේ බුද්ධ ශාසනයේ තිකාසල මේ බරපතල අකුසලයේ සිද්ධ කරගන්න එපා කියලා අවශ්‍ය නම් ඒ බිස්කෝටේ ආරාමේ කොච්චර ප්‍රණීත ආහාර පාන තිබ්බත් කොච්චර ප්‍රණීත ಜಾති තිබ්බත් ඒ වස ඉවත් කරලා වස් ඛණ්ඩණය කරලා ඒ පන්සලට ගිහිල්ලා භික්ෂුවට පුළුවන් ඇවැත්නිමා කියන දේ අහන්න. සමග සංඝයා බෙහෙදේ වෙන්න එපා, බින්දනය වෙන්න එපා. මේ මේ විදිහට සමග කරවන්න අවශ්‍ය ප්‍රතිපාදන බුදු සාසනේ පුරාවට තියෙනවා. මේ බරපතල අකුසලයක් මේක තුලෝකාග්‍රෝ භාගතුන් වහන්සේගෙන් ආනන්ද ස්වාමීන් වහන්සේ විමසනවා. ඒ විමසීම හරීම සුන්දරයි. සමාගම්පන බන්තේ සංගම් බින්දිත්වා කින්සෝ පසවති තී නැත්නම් අනේ ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ මේ සමගි සංඝයා බින්දනය කළා බිඳවලා ඒ තාත්තා කුමද්ද පහල කරගන්නේ කුමද්ද පාතුර්භූත කරගන්නේ කුමද්ද එයාට අත්වන ඉරණම කියලා ඊට පස්සේ ශාන්තනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කප්පට්ඨයින් ආනන්ද කිබ්බිසම් පසවතිති දැන් මේක තියෙන මේ බොහොම ලස්සන සූත්‍රයක් ප්‍රථම ආනන්ද සූත්‍රය කියලා අංගුත්තර නිකායේ සටහන් වෙන්නේ මේ සූත්‍රය. ඉතින් මේවා කියවන්න සමහර වෙලාවට ඔයත් බය කරන්න මේක කිව්වා කියලා හිතෙන්න පුළුවන්. මේ සංඝ භේදය අපිට කරන්න බෑ කියලා හිතෙන්න පුළුවන්. නමුත් මේවා බය කරන්න නෙවෙයි. මේ තුලෝකාගුරු භාගතුන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට දැනුම් දෙනවා සංඝ භේදෝ සංඝ භේදෝති බන්තේ උච්චති චිත්තවානුකෝ භන්තේ සංඝෝ බින්නෝ හෝති තී කියලා හද්දි ආනන්දය ඉදානන්ද බික්වා ධම්මං ධම්මෝ තීපෙන්ති නැත්නම් මේ අර මම මුලින් දැනුම් දුන්න කාරණා මේ සූත්‍රයේ දේශනා කරනවා ආනන්දය මේ ශාසනයේ භික්ෂුන් වහන්සේ අධර්මයේ ධර්මයෙන් දක්වනවා ධර්මයේ අධර්මයෙන් දක්වනවා අවිනය විනයෙන් දක්වනවා විනය අවිනයෙන් දක්වනවා තථාගතයන් වහන්සේ විසින් භාසිත අලපිතේ තථාගතයන් වහන්සේ විසින් අභාෂිත අලිපිතේ භාෂිත ලපිත වශයෙන් නැත්තම් දේශනා කරා කියලා දන්නවා. මේ ක්‍රමයක තුලෝකාගුරු භාගතුන් වහන්සේගේ ධර්මයේ විකෘති කරලා ප්‍රඥප්ති අපඤ්ඤප්තියක් විදිහට අපඤ්ඤප්තිය ප්‍රඥප්තියක් විදිහට දක්වමින් තුලෝකාගුරු භාගතුන් වහන්සේගේ පිරිස අන්‍යතාවයකට පත් කරගන්නවා පිරිස ඇදගන්නවා. එහෙම ඇදගෙන ආවේනික තමන් වෙන් වෙලා කර්ම සිද්ධ කරනවා. මෙන්න මේ ගැන විමසීමක් කරනවා ආනන්දය. සමග සංගයා බිඳවලා ඒ තනත්ත කාපස්ථායි පාප විපාකය ප්‍රසව කරනවා කියනවා. ඊට පස්සේ නැවත අහනවා කිම්පන භන්තේ කප්පට්ටයින් කිබිසන්ති නැත්තම් මේ ස්වාමීනි මේ කාපස්ථායේ අපරාධය මොකක්ද කියනවා. ඒ කල්පස්ථායේ අපරාධය කොහොමද සිදු වෙන්නේ කියනවා. ඒ වෙලාවේ දැනුම් දෙනවා මේ ආයුෂ් කල්පයක් නිරේ පහන ආධර්මයේ ඉන්න කෙනා වේදනයේ වේදේ ඇලුණු කෙනා අපායට යන නිරේත යන ස්වභාවයෙන් ඒ සංඝ බෙහෙදකයා නිවන වීති කරලා නිවෙනින් ඈතින් ඈතට යනවා කියලා දැනුම් දෙන්න දුනා. ඉතින් මේ හරි සංවේදී සූත්‍රයක් ඒ සංවේදී සූත්‍රයට ඔයත් මේ මේ මේ එක දිගට සූත්‍ර ගණනාවක් මේකේ මේ මුල් කාරණා ටික බුදුරජාණන් වහන්සේ විනය අවිනය විදිහට දැක්වීම ධර්මය අධර්ම විදිහට දැක්වීම භාෂිත දේ අභාෂිත විදිහට දැක්වීම අපඤ්ඤත්තං නැත්නම් නොපෑනෝ දේ පඤ්ඤත්තං තනෝපු විදිහට දැක්වීම මේ විදිහට පිරිස් බින්දනය කරන්න මහා මෝඩ හේතුවක් තියෙනවා. ඒ මෝඩ හේතුව තමයි Tamanට ලාභයක් උපදව ගන්න, Tamanට යමක් උපදව ගන්න. ඒකත් එක්ක තුලෝකාගුරු භාග්‍යතුන් වහන්සේ දනුම් දෙනවා මේ මේවත් එක්ක මේ ධර්මයේ අධර්මයේ ලෙස දැක්වෙන්න දෘෂ්ටිගතව එයාට දෘෂ්ටියක් තියෙනවා. ඒ දෘෂ්ටියේ බැසගෙන නම් මේවා කරන්නේ එයා සංඝ බෙහෙදේ කරලා පායට යනවා. ඒ වගේම ධර්මයේ අධර්මයේ ලෙස දක්වමින් විනය අවිනය ලෙස දක්වමින් ඒ තැනත්තා උදෙසීමක් සිදු කරනවා නම් අවවාද කිරීමක් කරනවා නම් ඡන්දය දීමක් කරනවා නම් මෙතකින් මේ තැනත්තා නිරයට යනවා හැබැයි මෙතන ඒ තැනත්තා බේරන ක්‍රමයකුත් තියෙනවා දැන් හිතන්න ඒ අපේ ඉහළ කෙනෙක් ඕක කරන්න ඕනේ එක්ක නායක හාමුදුරු නමක් නේ එහෙම නැත්නම් Taman අදහන ලාභ උපදවගත්ත විශේෂ කෙනෙක්. ඒ විශේෂ කෙනා ඒක කරද්දී එයා දන්නවා මම මේ කියවාට මේක ඇත්ත නෙමෙයි. මම මේ කියන්නේ මේ මිනිස්සුන්ගෙන් ලාභයක් ගන්න. මේ මිනිස්සු දැන් ওই නිකන් යන මිනිස්සුනේ. දැන් මම මෙහෙම කියලා මේ මිනිස්සු රඳවගත්තේ නැත්නම් මේ සල්ලි ටික අරගෙන ගිහිල්ලා එක්කෝ මස් රාත්තලක් ගෙනහිල්ලා ගෙදර කාවි. එහෙම නැත්නම් සාරියක් ගෙනihin දේවි වැඩ කර නැති කෙනෙක්ට. ඉතින් මෙහෙම අර මිනිස්සේ යාචකේ කිටියා කියනවානේ මේ ප්‍රසිද්ධ දේවාලයක් ළඟ අතිශයින් ප්‍රසිද්ධ දේවාලයක් ළඟ ඉන්න ගමනේ ඉතින් මේ මිනිස්සයා ඉල්ලු ආධාරය අනේ මහත්තු අපිටත් දෙන්නකෝ කීයක් අරව සල්ලි මිදිපිටින් ඔය ගෙනියන්නේ දේවාලෙට කියලා ඊට පස්සේ ගෙනියන තැනත්ගෙන් වර්ෂයක් පුරාවට මාරුකාසි එක්කව කරගෙන යන්න මේ දේවාලෙට පූජා කරන්න එතනින් පස්සේ දැනුම් දුන්නා මේක ඔබට දෙන්න බෑ මේක ඔබට දෙන්න බැරි හේතුව මේක දෙවියන්ට වෙන් කරපු එකක් ඒ දෙවියන්ට මම මේක පූජා කරන්න ඕන. ඒ වෙලාවේ අර යාචක තැනත්ත දැනුම් දුන දෙවියන්ට මොකද සම්නි මහත්තෝ. ඔක ඔය කපු මහත්තය අරගෙන ගිහිල්ලා කරන වැඩ අපිනේ දන්නේ. අපිටත් චුට්ටක් දෙන්නකො කිව්වලු. ඉතින් ඒ අනුස්තය නැවතුණා. නැවතුණා බැලින් දැන් ඇත්ත නේන්න. දෙවියන්ට සල්ලි වැඩක් නැහැ. ඒක කපු මහත්තයා නම් ගන්නෙ. කපු මහත්තයා අරගෙන කරන වැඩ මේ ඇත්තොත් දන්නවනම් මේ යාචකයාටත් ටිකක් දෙන්න වටිනවනේ කියලා ඉතින් අර දෙවියන්ට ගෙනිච්ච සල්ලි ටික කපු මහත්තයාටත් නොදී අර යාචකයාට දීලා ආවල් වෙන්න. ඉතින් එයාගේ දෘෂ්ටිය බැලුව බැල්මට හරි වෙන්න පුළුවන්. මේ దేవතාවෝ ඔසවලාත යන දේවාල ප්‍රසිද්ධ කරන්න කියනවා නෙවෙයි. නමුත් මේ අර මිනිස්සයා අර යාචකයා ඒ මිනිස්සයා පැත්තට හරවගත්තනේ. දෙවියෝ සල්ලි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ඊට පස්සේ සමහර වෙලාවට ඉතින් එතකින් පටන් අරගෙන පළතුරු වට්ටියේ කුජ්ජනයද කියයි මහත්ව මටත් කෑල්ලක් දෙන්නේ කියයි. ඇයි කියලා හද්ද ඕවා කාබයිඩ්‍රාපවත් දිව්‍යයන්ට දිව්‍ය භෝජන දිව්‍ය පළතුරු තියෙද්දි මේ කාබයිඩ්‍රාපව ගෙනියන්න ඕනේ මටත් ඕකෙන් කෑල්ලක් දීලා යන්න කියලා. ඊට පස්සේ ඒ තැනත්තා සමහර වෙලාවට එහෙනම් ඒ පළතුරු කූඩේනොත් චුට්ටක් දීලා යන්න. ඉතින් තර්කයට ගැලපෙන්න පුළුවන්. බලපුවාම හරි වගේ දැනෙන්නත් හැඟෙන්නත් පුළුවන්. නමුත් ඇත්ත ඒක නෙමෙයි. එතකොට මේ ප්‍රශ්නේ විසඳන්න ඕන. මේ ප්‍රශ්නේ විසඳ ගන්න නම් අපි ධර්මවාදී වෙන්න ඕන. දැන් මෙතන ඔයත්තුන්ට එහෙම ලේසියෙන් එහෙම මේ බේදලා අපි අපි නම් සංඝ බේදේ කරලත් නැහැ කරන්නේ නැහැ කරන්න උදව් දෙන්නෙත් නැහැ පැත්ත පළාතට යන්නෙත් නැහැ කිව්වට සමහර වෙලාවට ඔයත් වක්‍රව හෝ මේවට සම්බන්ධ වුණොත් ඒ සම්බන්ධ වන ක්‍රමය Taman දන්නවා ඉතින් ඒවා වළක්වන්න අවශ්‍ය හේතු විනය පිටකයේ බොහොම ලස්සනට තියෙනවා සමුණු භාසන කර්මය කියලා එකක් තියෙනවා යම් කෙනෙක් ස්කන්ධ භේදය කරන්න යනවා නම් ඒ සංඥා භේදනය කරන්න යන තැනත්තට අවවාද කරන්න ඕන. අනේ ස්වාමීනි මේක කරන්න එපා. මේක මේ කල්පස්ථායි නිරේ තැහෙන මහා අකුසල ධර්මයක්. සමගි සංඥා බින්දනය කරන්න රුචි නොවේවා කියලා දැනුම් දෙන්න. ඒ දැනුම් දෙන්න තැනක් තියෙන්න ඕන. ඒ සංඥා සමගියේ ભેදනය නොවෙන්න විශේෂ තැනක් හදනවා. ඒකට කියනවා සීමා මාලකය කියලා. ඒ කියන්නේ බිම මේ මහා පෘථිවි තලයෙන් වෙන් කරනවා. මේ පෘථිවි තලයෙන් ඒ සීමා වෙන් කරනවා. නැත්තම් දැන් සංඝ කර්මයක් කරන්න බෑ. සංඝය එකක් පස්සේ ඉන්න ඕන. ඒ කියන්නේ ප්‍රියන් එකමාරක ප්‍රමාණය ළඟ ඉන්න ඕන. එහෙම ළඟ හිටියේ නැත්තම් ඒ සංඝයා දෙදිලා කටයුතු සම්පාදනය කරා වෙනවා. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න තුලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරන්න දුන සීමාවක් සම්මත කරගන්න. මේ සීමාව වෙනයි එහා සීමා වෙනයි. එතකොට මේ සීමා සම්මතය කරන්න මේ කර්ම වාක්‍යයක් තියෙනවා. ඒ කර්ම වාක්‍යය තුල බුද්ධ ආඥාව පැතිරෙන ජොතුන් 240000ක් ගණකද මේ මහා බොල් පොළොව කෙලවරදක්. ඒ කියන්නේ දැන් රහතන් වහන්සේ නමක් ඒ සීමා මාලකේ මහ පොළොව යට හිටියොත් එහෙම ඒ මේ විනය කර්මය අවිනය කර්මයක් තම ඒක කරන්න බෑ. මහා පුදුම විසිතුරක් තියෙනවා. ඒ සීමා මාලකය හදන්නේ සංඝ බෙහෙදනය සිද්ධ නොවෙන්නේ. එතකොට සමගි සංඝය එකක් පසු වෙනවා. ඉතින් මේ දුර්වච බෙහෙදකාරක භික්ෂුව අරගෙන ගිහිල්ලා ඒ භික්ෂුවට තියෙනවා මේ විනය කර්මයක් කරන්න බැහැර කිරීම භික්ෂුත්වයෙන් බැහැර කරන්න පුළුවන්. භික්ෂුවක් නොවන කෙනෙක්ට එතකොට සංඝයාට කලවම් වෙන්න බෑනේ. ඉතින් වරද පෙන්නලා දෙන්න ඕනේ. පළවෙනි පාර පෙන්නලා දීලා පිළිගත්තොත් මැනවි. නැත්තම් දුෂ්කෘත්‍යයක් වෙනවා. දෙවෙනි පාරත් ඒ කර්ම වාක්‍ය කියලා තුන්වෙනි පාර මේ විදිහට ඥාත්‍ය චතුර්ථය හතරවෙනි කොට ඇත්තව මේ සමුණු භාතන කර්මයේ සිදු කිරීමේ සංගවේ සංඝාශේෂයක් වෙනවා ඊට පස්සේ එද වජ්‍ය පටිච්චාරය නැත්තම් මේ ඒ සංඝ භේදයට උදව් කරන පිරිස් කියන්න පුළුවන් මේ මෙතන කියනවා සමුද්දදත්ත භික්ෂුන් වහන්සේ කෝකාලික භික්ෂුන් වහන්සේ දැනුම් දෙනවා. ඇවැත්නි ඒ දේවදත්තෝ හරි සීලවන්තයි හොඳයි. හොඳ දෙයක් කිව්වේ ඒකට ඉඩ දෙනවා අපි කැමතියි කියනවා. එතනින් පස්සේ සංඝ බෙහෙදීට උත්සාහ කරන එක නම දෙනම තුන් නම මේ තුන් දෙනෙත් විතරයි කරන්න පුළුවන්. හතර නමක් වුණොත් සංඝයා වෙනවා. එතකොට හතර නමක් එක්කහස වුණොත් සංඝයා තවත් සංඝයාට විරුද්ධව විනය මාර්ග ගන්න බෑ. තුන් නම දක්වා මේ විනය ධර්මයෙන් මේ ප්‍රශ්නේ යට ගහන්න පුළුවන් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්. ඉතින් ඒ ප්‍රශ්නේ විසඳ ගන්න බැරි වුණොත් මේ සංඝ භේදයේ සිද්ධ වෙනවා. ඒ සංඝ භේදයේ සිද්ධ වීමට මේ කරුණු එකින් එක එකින් එක ත්‍රිලෝකාගුරු භාගතුන් වහන්සේ දේශනා කරන්න දුනා. පින්තුනේ මේ හරි සංවේදී සිද්ධිය ජීවිතයේ සමහර වෙලාවට අම්මා මරණයක අපි නොදුනාත් සිද්ධ වෙන්නේ නැහැ. අම්මා මැරද්දී අපි දැනුවත් වෙයි සිද්ධ වෙන්නේ. පීතෘ ඝාතකේ ඒ තාත්තා මරනවා කියනක අපි දැනුවත් සිද්ධ වෙනවා. හැබැයි දැන් දැන් බලද්දී සමහර වෙලාවට රෞද්‍ර ලෙස නොවුනාට නොදුනුවත්ව සිද්ධ වෙන්න පුළුවන් ඝාතක චේතනාවක් නැති වුණාට මරණ චේතනාවක් කියන එක මේ වෛද්‍ය විද්‍යාව කොහොම විශ්ලේෂණය කරනවද දන්නේ නැහැ මේ බුද්ධ ශාස්ත්‍රයේ විශ්ලේෂණය කරන විදිහ වෙනයි ඉතින් තාත්තගේ දැන් මොලේ මැරිලා තියෙන හදවත විතරයි වැඩ කරන්නේ ඒ වකුගඩු ටික අපි දරුවෝ කැමති නම් ගන්නම් ඇහි කාචත් අපි ගන්නම් මෙයා ජීවත් වෙන්නේ මොලේ මැරිලා තියෙන්නේ කියලා දරුවන්ගේ අනුමැතිය ඉල්ලද්දී දරුවෝ සමහර වෙලාවට හස්තම් කරලා අනුමැතිය දෙනවා. නීතියෙන් නිදහස්, වෛද්‍ය විද්‍යාවෙන් නිදහස්. හැබැයි අතීතයේ ඒ මලකුණට තාත්තගේ මලමිණියට ගිනි තිබ්බේ නෑ බෑනටයි ගිනි තියන දුන්නේ. ඒ තරම් පරිස්සම් වුණා. ඒ නිසා මේ ආනන්තරේ පාප කර්ම මව ඝාතන, පියා ඝාතන, බුදුන්ගේ ඇඟේ ලේසල වීම ආදී මෙන්න මේවා ගොරෝසු විපෙනෙනවා. හැබැයි මේ සංඝ භේදය කියන එක මහා සියුම් අකුසල කර්මයක්. හැබැයි සියුම් උනාට විපාක වාරයි. ඒ කියන්නේ සිවුන් නැහැ. ඒ සිවුන් නැත්තේ ධර්මයේ දන්න කෙනාට ධර්මයේ නොදන්න කෙනාට බොහොම සිවුමැලි සිවුම් කාරණාවක් වෙන්න පුළුවන්. අපි ධර්මයේ රැක්කා කියලා මහා උජාරුවට කතා කරාට සමහර වෙලාවට ભેදයක් නම් සිද්ධ වෙන්නේ. ඒ ભેදයට උත්සාහවන්ත වෙන්න එපා. ඉතින් මේ සඳහා භික්ෂුන් වහන්සේලාට සංඝ ભેදය නොවෙන්න උදව් කරන්න පුළුවන් හැම කෙනෙක්ටම දැන් අවස්ථාවක් තියෙනවා. මේ ආදී අපේ ජීවිතේ නොපරණ පැති දැන් මේ සංඝ භේදය කියන එක පිළිබඳව ඇත්තොන යම් දැනුමක් ඇති වැරදිලාවත් හීනෙන්වත් මේවට අපේ එක්හසු වීමක් ඒ වගේම ඡන්දය දීමක් සිද්ධ නොම වේවා සමහර වෙලාවට පිරිස් එක්හසු කරගන්න වෙහෙරක් වෙහෙරක් ගානේ අතීතයේ ගියා වගේ අද ඔයත්තුන්ගේ දුරකතනයේට පණිවිඩයක් හේවි එව නැත්තම් මේ පින්තූරයක් දාලා මේකට ලයික් එකක් දාන්න මෙහෙම එකහසු වෙන්න කියලා අද ඔක්කොම සංවිධානය කරන්නේ එහෙම ඉතින් එහෙම සංවිධානය කරන ගමනේ ඔයත් දෙන පිළිතුරකින් හා කියලා මේ කියන එකකින් තමන් අධර්මවාදී පිරිසට ධර්මවාදී පිරිසට දෙකහස් වෙන්නේ කියලා දන්නේ නැහැ. කොහොම නමුත් දැන් දැන් මේ වාද විවාද යටින් ප්‍රසිද්ධ නොවේ ප්‍රසිද්ධ මාධ්‍යවල නැතුව යටින් එනවා යනවා පේනවා. මේවා රුචි නොවේවා ඒ ධර්මයේ වාද අවශ්‍ය නැහැ. අපි හැමදෙනාටම නිවන් දකින්න අවශ්‍ය. ඒ නිවන් දකින්න මඟ විතර අවශ්‍ය. නැත්තම් ඔබ මට වැඩියෙන් දක්ෂ නැහැ. මම ඔබට වැඩියෙන් දක්ෂයි කියලා තමන් ඉස්මතු වීමෙන් ඇති ඵලය මොකද්ද? ඒ ඔක්කොටම දක්ෂතාවය අපි දෙමු. ඔක්කොටම අයිතියක් දෙමු. ඔක්කොටම ඒ ප්‍රබුද්ධයක් දෙමු අපට ධර්මයේ විකෘති නොකර ධර්මයේ දෙන්න කියමු ඒ ධර්මයේ සසර පුරාවට වැරදි අදහසක් වැරදි අර්ථකථනයක් වැරදි සිතිවිල්ලක් ධර්මයේ සම්බන්ධයෙන් සිද්ධනම වේවා ඉතින් මේකේ ඔයත් හොඳ විසඳ ගන්න තියෙන හොඳම ක්‍රමය තමයි බුදුගුණ මෙනෙහි කරන්න බුදුගුණ මෙනෙහි කරද්දී පැත්තුන ධර්මයේ මගහැරෙන්නේ ඒ ධර්මයේ අපි හැමදෙනාටම අමා මහ නිවන් පිණසම හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනා පිහිටුවා ගනිමු අසනීප පවතිත්නම් ගන්න ඖෂධ දිව්‍ය ඖෂධයක්ම වෙමින් නිදුක් නිරෝගී සුවචිර ජීවනයේ සැලසේවා කියලා අපි ආශිංසන ආශිර්වාද පවත්වමින් ඒ වගේම ධර්මකාමී දේව දේවතාවෝ සිහිපත් කරගෙන දෙවියන්ට ඥාතීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරමු ආකාසත්තාච බුම්මත්තා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදාති ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු මේ හැම දනාටම අපි ආශිංසනා ශිරාද පවත්නවා රත්නත්‍රය අනන්ත සූවිසුගුණ බලයෙන් ගන්න හෙළන හුස්ම රැල්ලකට පාසා තබන පියරකට පාසා ඉති ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා සෙත් වේවා කියලා හැම දනාටම සම්මා සම්බුදු සරණයි ධර්මදේශනාව පැවැතු දේශකයාණන් වහන්සේ රදාවඩුන්න ඉඟුල්ගස් ඕවිත චිත්ත විවේකාශ්‍රමාධිපති ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද ලේනව මංගල ස්වාමීන් වහන්සේ උන්වහන්සේටත් නිදුක් නිරෝගී සුවය චිර ජීවනයේ තුනුරුවන්ගේ ආශිර්වාද ලැබේවා කියලා අපි ආශිර්වාද කරන සාදුකාරය පවත්වලා දේශකයන් වහන්සේටත් අපි ආශිර්වාද කරමු සාදු සියලු දෙනාටම තෙරුවන් සරණයි